සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි මනුස්ස ලෝකේ මිනිසුන් විදිහට ඉපදුන අපට පිනෙන් ලබන්න පුළුවන් අග්‍රම දේ අපට ලැබිලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. පිනෙන් ලබන්න පුළුවන් ඒ උසස් දේ අග්‍ර දේ ලැබුණ අප නුවණ පාවිච්චි කළොත් ඒ අග්‍රදෙහි ප්‍රතිඵල ඵල විපාක අපට ලබන්න පුළුවනි. නුවණ පාවිච්චි කිරීම අප කළ යුත්තේ කොහොමද? යමකින් ලබන්න පුළුවන් ලැබිය යුතු ලැබිය හැකි අග්‍රම ඵල විපාකය එහෙම නැත්නම් ඒ උසස්ම ප්‍රතිලාභය ගැන අපට කල්පනාවක් තියෙන්න ඕන. ඒ ගැන දැනුමක් වැටහිමක් තියෙන්න ඕන. ඒතර අප උත්සාහ කරන්නේ උසස් ප්‍රතිලාභයේ පිණිසයි. යමකින් ලබන්න පුළුවන් උසස්ම ප්‍රතිලාභේ නොදන්න කෙනා ඒ උසස් ප්‍රතිලාභයට උත්සාහ කරන්නේ නැහැ. ඒ උසස් ප්‍රතිලාභේ දන්න කෙනා උසස් ප්‍රතිලාභය ගැන ඒ සඳහා උත්සාහ කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණ අප ඒ ධර්මයෙන් ලැබී හැකි ලැබිය යුතු උසස්ම ප්‍රතිලාභය ගැන අප තුල කල්පනාවක් වැටහීමක් සහ කැමැත්තක් ඒට තියෙන්න ඒ ප්‍රතිලාභය තමයි නිවන අවබෝධ කිරීම. එයින් මෙහා ධර්මයෙන් ලැබිය හැකි දේවල් තියෙනව නැත්තේ නෑ. නේද? නිවන අවබෝධ කිරීමෙන් මෙහා ධර්මයෙන් උපදව ගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන විදිහට ධර්මයෙන් ලබන්න පුළුවන් අග්‍රමයේ දේ තමයි දුකෙන් නිදහස් වෙලා නිවන අවබෝධ කර ගැනීම. එතකොට ධර්මයේ මුණ ගැසුණ මිනිසා එහෙම නැත්නම් දෙවියන් කල්පනා කළ යුත්තේ කුමක් කුමක්ද කෙසේද ධර්මයෙන් ලබන්න පුළුවන් ලැබිය යුතු අග්‍ර විපාකය වන නිවන අවබෝධයේ පිණිසයි කල්පනා කළ යුත්තේ කැමැති විය යුත්තේ ඒක තමයි නුවණින් කල්පනා කරන විදිය ඊට වඩා නුවණක් ලෝකේ තව නැහැ නේද යමකින් ලබන්න පුළුවන් අග්‍රම දේ ගැන කැමති වෙනවා. ඒට උත්සාහ කරනවා. ඒක තමයි නුවණ කියලා කියන්නේ. එතකොට මේ විදිහට කල්පනා කරන කෙනා ඒ නිවන අවබෝධයේ පිණිස බන වැඩපිළිවෙල කුමක්ද කියලා හඳුනගෙන ඒ තේරුම් අරගෙන ඒ තමාට වෙහෙස නොවන විදිහට පුරුදු කරගන්න උත්සාහ කළ යුතුයි. හැම කෙනෙකුටම එකම විදිහට ප්‍රතිපදාව වඩන්න බෑ. එකිනෙකා විවිධ විදිහේ ස්වභාවයන්ගෙන් යුක්තයි. මොකද මිනිස්සීන් එකම සංඥාවක් එකම කායකින් නයි නෙවෙයි නේද? විවිධ ස්වභාවය ආයේ මිනිස්සු කියලා කියන්නේ. එතකොට ඒ තම තමාගේ ජීවිතයට වෙහසක් නොවන විදිහට ධර්මයේ හුරු කර ගැනීම පිණිස ධර්මයේ ගැන වැටහීමක් ශ්‍රාවකයාට තිබියුදී. ඔබට මතකද අපි සික්ඛානිසංස සූත්‍රය ගැන කියා දෙනකොට එහි තිබුණා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි යම්සේ යම් යම් ආකාරයෙන් තථාගතයන් වහන්සේ සීලය පනවද්ද ශ්‍රාවකයා ඒ ඒ ආකාරයෙන් ඒ සීලය පුරුදු කරනවා නේද? එහෙමනේ තියෙන්නේ. ඒ විදිහ තමයි ඒ කියන්නේ ඒ පුද්ගලයාට පුළුවන් ප්‍රමාණය තියෙනවා. එයාට වෙහෙසක් නොවි කළ හැකි කළ යුතු ප්‍රමාණය තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් කවුරුත් මේ ධර්මයේ කරා යන්නේ නැහැ. කිසි කෙනෙක් මේ ධර්මයේ කරා යන්නේ නැහැ. ඔක්කොම එක මට්ටමින් කළ යුතුයි කියලා එකක් නියමයක් තියෙනවා. එහෙම නැහැ. දැන් සීලය භික්ෂුවට වෙනස් මට්ටමක්. කියන්නේ භික්ෂුවට තියෙන මට්ටම වෙනයි මේ උපාසක උපාසිකවන්ට තියෙන මට්ටම වෙනයි. උපාසක උපාසිකාවන් තම තමන්ගේ මට්ටම තේරුම් ගත යුතුයි. භික්ෂුව තමන්ගේ මට්ටම තේරුම් ගත යුතුයි. භික්ෂුව තමා විසින් කළ යුතු දේ තේරුම් ගත යුතුයි. උපාසක උපාසිකාවන් තමා විසින් කළ යුතු දේ තේරුම් ගත යුතුයි. පැහැදිලි නේද? එතන කාටවත් වෙහෙසක් නැහැ. භික්ෂුව උපාසක උපාසිකාවන් කරන දේ කරන්න ගියාම උපාසක උපාසිකාවන් භික්ෂුව කරන්න යන දේ කරන්න ගියාම දෙපිරිසටම වෙහෙසක් විතරයි. ප්‍රතිඵලයක් ලබන්නේ නැහැ කවුරුත්. නේ? නේ මොකද භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන සියලු දෙනාන සංසිඳන මඟක් ප්‍රතිපදාවක්. ඒ නිසා අපි අපේ ආයුතු ඉලක්කය තේරුම් ගත යුතුයි. අප ආයුතු මඟ ඉලක්කය කරා ආයුතු මඟ තේරුම් ගත යුතුයි. ඒ විදිහටයි ධර්මයෙන් අග්‍ර ඵල විපාක ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද අපි කල්පනා කළේ ඔය අංගුත්තර නිකාය දෙක පොත් වහන්සේ තුල තියෙන කුඩා දේශනාවක් ඔබට සිහිපත් කර දීලා තවදුරටත් ඔබට පහසුව ඇති වෙන විදිහට ඔබගේ දෛනික කටයුතු කරන කරගෙන යන අතර ඒ කටයුතු වලට බාධා නොවන විදිහට මේ ධර්මය ඔබට ගලප ගන්න පුළුවන් විදිහක් විදිහ අපි කතා කරන්න කල්පනා කළා. මීට පෙරත් අපේමයි කළේනේ. ඔබට මේ රස්සාවෙන් අයින් වෙන්න අයින් වෙලා කරන්න කියලා කියලා නැහැ. අම්මා තාත්තගෙන් අයින් වෙන්න අයින් වෙලා කරන්න ධර්මයේ පුරුදු කරන්න කියලා නෑනේ අපි. ළමයි ලබටි අතහරින්න ධර්මයේ පුරුදු කරන්න. එහෙම කියලා නෑ නේද? නෑ. එහෙම පුළුවන් කෙනා. පුළුවන් වෙන්නේ කොහොමද? අරබුදයක් නොවන විදිහට. නේ? මොකද බාගතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ඒ පුරුදු කිරීමේ ස්වභාවය තමයි යමක් කරයිද යමක් කියයිද යමක් සිතයිද ඒ යමක් කරනකොට කියනකොට සිතනකොට කුසල් උපදින්න ඕන උපන් කුසල් බලවත් වෙන්න ඕන. තමාගෙත් අනුන්ගේ ඉතින් ඕගොල්ලෝ ධර්මය පුරුදු කරන්න කියලා අම්මා තාත්තා එක්ක හරියන්නේ නැහැ. අපි අම්මා තාත්තා දාලා පුරුදු කරන. ධර්මය පුරුදු ගන්න ඕනේ. රස්සාව හරියන්නේ නැහැ. අපි අතහැලා කරන්න ඕනේ. ළමයි ළපට ඉඳ එක අපිට බෑ අතහැලා කරන්න. එහෙම කරොත් මොකද වෙන්නේ? හැමෝටම එහෙම බෑ නේද? ස්වල්ප දිනකට පුළුවන්. ස්වල්ප දිනකටයි ඒක පුළුවන්. බහුතරයක් දෙනාට එහෙම බෑ. බහුතරයක් දෙනා ඒ තම තමන්ගේ වගකීම් ඒවා ඉටු කරන්න වෙනවා. ඒක එහෙම නැත්නම් මේ ලෝකයේ ලොකු අර්බුදයක් ඇති වෙනවා. ධර්මයේ ඇහුවා අපිට ෂණ සම්පatti ලැබුණා කියලා සිළු දෙනා ගෙවල් අතහැරලා සිළු දෙනාම අමුදරු අතහැරලා එහෙම කරන්න බෑ. එහෙමකට අරුබුදයක් ඇතිවනේ. එහෙමනම් භාගතුන් වහන්සේ එකල පනවනවා. දැන් ඔන්න මං සම්බුද්ධත්වයටපත් වුණා. අහන ඔක්කොටම එන්න මහාන වෙන්න කියලා නෑ නේද? එහෙම නෑ. මොකද එහෙම බෑ කරන්න. එහෙම කරන්න ගියොත් ලෝකේ අරුබුදයක් ඇති වෙනවා. කුසල් වඩන්න පුළුවන් අගේ අවස්ථාව පවා ගිලිලා යනවා. මිනිසුන් අතර අරුබුදයක් ඇති වෙනවා. ඒ නිසා නමුත් ධර්මයේ පුරුදු කිරීමේ ඉඩකඩ ධර්මයේ තුල තියෙනවා. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේ තමන් වහන්සේ විශ්ින් කළ යුතු කොටස තේරුම් ගන්න ඕනේ. උපාසක උපාසිකාවන් තමන් විශ්ින් කළ යුතු ප්‍රමාණය තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට රැකියාව කරන්න හම්බෙන්නෙත් නැහැ. මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. දැන් රස්සාව කරගන්න බැන්නම් ධර්මයේ පුරුදු කරන්නේ කොහොමද? රස්සාව හරියට කරන්න බැරි නම් ධර්මයේ පුරුදු කරන්න බෑ. මම දැන් මගෙන් මහාන වෙන්න අහපු කට්ටිය කවදාවත් දැන් සමහරව අහලා තියෙනවා රස්සාව කරගන්න බෑ පීඩයි අම්මලත් ගෙදර වැඩ කරන්න බෑ පීඩයි මං කවදාවත් එයාට මහානට අනුබල දීලා නැහැ. අම්මා තාත්තට උදව් කරන්න බැරි මිනිස්සුන් මහාන වෙලා මොකද කරන්නේ? ඈ? ගෙදර දොරේ වැඩ ටික කරගන්න බෑ පීඩයි කියන කෙනා. ඒක අතහැරලා පීඩාව දුරු කරන්න මහාන වෙලා බෑ. එහෙනම් තේරුම් ගන්න භික්ෂු ජීවිතය කියලා කියන උපාසක ජීවිතයට වඩා උසස් දෙයක්. උපාසක ජීවිතෙත් හීනයි නං හීනයි කියන්නේ කරන දෙයින් සතුටක් නැහැ කියන එකනේ. සතුට වෙන විදිහට ජීවත් වෙන්න බැරි නම් අම්මා තාත්තට සලකලා යාර සතුටක් ලබන්න බැරි නම් රස්සාව කරලා යාර සතුටක් ලබන්න බැරි නම් රස්සාව කියන්නේ සේවයක්නේ. මහජන සේවයක් නේද? ඔබ සතුන් මරන රස්සාවක්, හොරකම් කරන රස්සාවක්, සල්ලාල කරන රස්සාවක් නෙවෙයි කරන්නේ. ඔබ උසස් වෘත්තියක් කරනවා. ඒතර ඒක මහජනයාට සේවය පිණිස නේද කරන්නේ. එයින් සතුටක් ලැබෙන්නේ නැත්නම් ඒ ඒ සේවය අතහැරලා ධර්මයේ පුරුදු කළ සතුටක් ලබන්න බෑ. එහෙනම් තේරුම් ගන්න යමක් උපය ගන්න යමක් කරා යන ක්‍රමවේදය කුමක්ද කියලා. පැහැදිලි නේ? එහෙනම් අපි අද ඉගෙන ගන්නෙ ඔබ කරන වෘත්තිය, රස්සාව, ගෙදර දොරේ කටයුතු ආදී කරමින් ඒවට පයින් ගහලා ඉහළට යන්න බෑ. ඒවට පයින් ගහලා කුසල් වඩන්න බෑ. නමුත් ඒවයින් නිදහස් වෙන වාසනාවන්තයින් ඉන්න පුළුවන්. ඒ නිදහස් වෙන්නේ දැන් අපිට යමකින් නිදහස් වෙනකොට එතන විනාශ වෙලා නිදහස් වෙලා වැඩක් නැහැ නේ. අම්මා කෙනෙකුට ළමයෙක් ලැබෙනවා. නේද? අම්මා කෙනෙක් ළමයෙක් ලැබෙනකොට අම්මව ඝාතනය කළා ළමයා ගන්න නැහැ නේ. ඈ? එහෙම නැහැ නේ. එතකොට ලෝකෙට මොකද එහෙමනම්? ඒ වගේ අපි gedirin නිදහස් වෙනවා. පැවිදි වෙනකොහම අර ඔක්කොම විනාශ වෙලා සමාජෙත් අර්බුදයටපත් වෙලා යනවා නම් හරියන්නේ නැහැ නේද? එහෙනම් අපි ධර්මය පුරුදු කරනවා. කියලා ධර්ම පුරුදු කරන්න පටන් ගන්නකොට රස්සාව කරන තරත් අර්බුද. gedara udarit අර්බුද නම්. අසාර්ථකයිනේ දේ කරන විදිය. එහෙනම් නිතර තේරුම් ගන්න අපි හැමදාම කතා කළේ gedara dore කටයුතු කරමින් ඒ වාට අපහසුයක් නොවන විදිහට ඒ කටයුතු පහසු වෙන විදිහේ පුරුදු කරන රටාව තමයි අපි ඉගෙන ගත්තේ හැමදාම. ඔබ යලි යලිත් ඒ පරණ දේශන ඇහුවොත් තේරෙයි රස්සාව සාර්ථකව කරගන්න පුළුවන් ධර්මයේ පුරුදු කිරීමෙන්. ඊට හොඳ උසස් සේවයක් සලසන්න පුළුවන් ධර්මය පුරුදු කිරීමෙන්. ඉතින් අද අප ඉගෙන ගන්නෙත් ආන් මේ බඳු දහම් කරුණු කීපයක් ඉගෙන ගන්නෙ. මේ දේශනාවේ නම දිට්ටි අපන්නක පටිපදා සූත්‍රය. මේ දේශනාව ඊටාම කුඩා දේශනාවක්. මෙහෙමයි එහි තියෙන්නේ. චතුහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ බික්ඛු අපන්නක පටිපදං පටිපන්නෝ හෝති යෝනිචස් ආරද්ධා හෝති ආසවානං කයාය මහණෙනි ධර්මයන් හතරකින් සමන්විත භික්ෂුව ඊතා නිවර්දි ප්‍රතිපදාවට පැමිණි කෙනා ආශ්‍රව ශේවීම පිණිසවන මඟ ඇරඹූ කෙනා කියලා පෙන්වා දෙනවා. ධර්මයන් හතරක් පුරුදු කරන නැත්නම් ධර්මතා හතරකින් යුක්ත භික්ෂුව කොහොම කෙනෙක්ද? ඊතා නිවර්දි ප්‍රතිපදාවට පැමිණි ඊතා නිවර්දි ප්‍රතිපදාවට පිළිපන් කෙනා ආශ්‍රව ශේ කිරීම එහෙම නැත්නම් අරහත්ත්වයට පැමිණීම පිණිස මඟ ඇරඹූ කෙනා විදියටයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතකොට ඒ ධර්මයේ දෙස බලනකොට ඒ ඊටා නිවර්දි ප්‍රතිපදාවට පැමිණි ආශ්‍රව ශය කිරීම පිණිස වන මඟ ඇරඹූ කෙනා අසාර්ථක කෙනෙක් වෙයිද? නෑ නේද? බලන්න එතකොට ඒ ඒ දහම් පාඨය තුල තිබෙන ප්‍රධාන අංග දෙක මොකද්ද? දැන් අපි කොහොමද ඉගෙන ගත්තේ? චතුසු භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛූ අපන්නක පටිපදං පටිපන්නෝ හෝති යෝනිචස්ස ආරද්ධා හෝති ආසවානං khයාය ධර්මතා හතරකින් යුක්ත භික්ෂුව ඊතා නිවර්දී ප්‍රතිපදාවට පැමිණි කෙනා අරහත්ත්වයේ පිණිස වූ ඒ වැඩපිළිවෙල ආරම්භු කෙනා ඒ දහම් පාඨය තුළ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් තියෙනවා මොකද තියෙන්නේ? යායුතු තැන තියෙනවා යායුතු මඟ තියෙනවා. නේ? ওই දෙකනේ පටලගෙන ඉන්නේ ගොඩක් අය. යායුතු තැන කොතනද කියලා පැටලිලා තියෙනවා. නේද? හඳට යන්න ඕන නම් ආය කර කියලා පොළොවටම ඇවිල්ලා හරියන්නේ නේද? නේ යායුතු තැන කුමක්ද? මේ ධර්මයේ අපි දැන් අද මේ ඉගෙන ගත්තා දහම් පදයේ තියෙන විදිහට යා යුතු තැන මොකක්ද? ආශ්‍රවශේ වීම තමයි ඉලක්කය නේද? අරහත්ත්වයට පැමිණීම ඉලක්කය. එසඳ මඟ මේ ධර්මතා හතර නේද? ධර්මතා හතරකින් සමන්විත භික්ෂුව තමයි ඊතා නිවර්දි ප්‍රතිපදාවට පැමිණි කෙනා. එහෙනම් මාර්ග ඉලක්කය තමයි ආශ්‍රව ශේවීම. එමෙතන් අරහත්ත්වය මග මොකද්ද? ඊතා නිවර්දි මග ප්‍රතිපදාව. කුමක්ද? අර ධර්මතා හතර. නේද? දැන් ධර්මතා හතරක් ගැන මේ කියා දෙන්න යන්නේ. මේ ධර්මයේ ඉගෙන ගන්න ওই විදිහට තේරුම් ගන්න. නිකාම් පොත්පත් බලන් බලන් බලන් යනවා. නිකාම් දේශන අහගෙන අහගෙන යනවා. අන්තිමට ඔයගොල්ලෝ විභාග ලිව්වා වගේ වෙනවා. පොත් බලන විභාග ලිව්වද? මුකුත් කරගන්න බෑ ගියාම සමහරුනේ. ඈ? පොත් බලන විභාග ලියනවා. වැඩට රස්සාවට ගියාම කරගන්න බැරි කට්ටිය ඉන්නෝනේ. නේ? මොකද රස්සාව ඒකම හම්බෙන්නේ නැහැ නේ ගියාම. ඉගෙන ගත්තම දේම කරන්න හම්බෙයිද ගියාම. ඒම හම්බෙන්නේ වෘත්තීය අධ්‍යාපනයේදී වෛද්‍යවරුන් නම් හම්බෙනවා. ඒකත් කරන්න ගියාම වෙනස්. ඒකම හම්බෙන්නේ නැහැ ඉතින්. දැන් කරන අය දන්නවනේ. ඒකම කරන්න ගියොත් ලෙඩ හොඳ වෙන්නේ නැහැ. නේද? ඒකෙත් යම් යම් වෙනස්කම් තියෙනවා. නමුත් අනිකුත් විෂයන් ගත්තොත් ඔක්කොම ඒ ඉගෙන ගත්ත දේ කරන්න හම්බෙන්නේ අහලකවත්. එතනින් මිනිස්සෙක් හදන්නේ හිතන්න පුළුවන් කෙනෙක්. උසස් අධ්‍යාපනික හෝ අධ්‍යාපනය කරන්නේ හිතන්න පුළුවන් මිනිසෙක් හදනවා. එයා ගියන් පස්සේ හිතලා හද කරන්න ඕන. අරගම හම්බෙන්නේ නැහෙනේ. ඒ කරපු දේම ගන්න නම් ඉතින් අපිට ඉගෙන ගන්න ඕනේ නේද? ඒ වගේ ධර්මයේ ඉගෙනගෙන නිකාම පොත්පත් බලලා පාඩම් කරගත්ත දේශනාවම පාඩම් කරා ගොඩක් කටි වෙන්නේ ඒක. ඊට පස්සේ ඒකම ආයෙ කියාගෙනත් යනවා. කියනවත් එක්ක මෙහෙමයි මෙහෙමයි කියලා කතා කරනවා. ඊට පස්සේ මේ පොඩි දැනුමට දැනුමින් සතුට වෙලා අවබෝධයක් තියෙනවා කියලා හිතෙනවා. නේද? ඉතින් මේ විදිහට තේරුම් ගන්න අපි මොකක්ද ඉගෙන ගත යුත්තේ? දැන් ධර්ම ඉගෙන ගද්දී අපිට නිතර තේරෙන්න ඕන කරුණ මොකද්ද? ධර්ම ඉගෙන ගන්න ඉගෙන ගන්න මොකද්ද අපිට තේරෙන්න ඕන? යායුත්තේ කොහෙටද? කොහොමද යන්නේ? ওই ටික තේරුම් ගන්න. මොකද හේතුව දැන් දැන් ධර්මය අහපු ගොඩාක් අයට නිවන අවබෝධ කරන්න ඕන කියන එක හිත තියෙන නැත්ති නෑ. නමුත් ඒ ඉලක්කයට බැසගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ඒ ඉලක්කෙහි බැසගත්තේ නැත්නම් ඊට පහත ඉලක්ක වලට යනව නේද? නිකම්ම. දැන් ඔබ වෛද්‍ය විද්‍යාලයට යන්න උත්සාහ කරගෙන ඒ ඉලක්කය තුල බැසගත්තේ නැත්නම් ඊට පස්සේ ඒක පහතට යනව නේ ටික ටික. නර්ස් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් ඊට පහත අදහස් ඇවිදින් අන්තිමටම මුකුත් නැති කෙනෙක් බවට දක්වා යනව නේද? ඈ එහෙම වෙනව නේද? ඒ වගේ ඒ නිසා අපි මේ යමක් ඉගෙන ගනිද්දී එහි ප්‍රධානම ඉලක්කයේ තුලම බැස ගන්න ඕන. ධර්මී ඉගෙන ගන්නකොට අපට තේරෙන්න ඕන ප්‍රධාන ඉලක්කය මොකද්ද? එතෙන්නම තමයි හිත ගන්න ඕන. ඊට පස්සේ ඒ කරා යන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕන. ඒ විදිහට ඒ ඉලක්කයත් ඉලක්කේ කරා යන ක්‍රමවේදයක් ගැන නිවැරදි වැටහීමක් ඇති වුණොත් මොකද වෙන්නේ? හ්ම්? ඒතර බය නැති වෙලා යනවා. දැන් ඔබ උසස් පෙළ ලියද්දී ඔබට යම් ඉලක්කයක් තිබ්බා ඒක හරියට තහවුරුන් පස්සේ බය නැතිලා ගියා නේද ඈ විභාගෙ ලියන්න කලින් නේද ඔබ ඉලක්කය ඔබට සමීප වුණේ නේද විභාගෙ ලියලා ලිව්වට පස්සේද ඔබ ඉලක්කේ සමීප වුණේ ඊට කලින්ද ඊට කලින් ඔබ තුල බයක් තිබ්බනම් ලියන්න පුළුවන් විභාගේ ඈ බයෙන් තැති ගැනීමෙන් හිටියනම් ලියා ගන්න බෑ නේද ආන් ඒ වගේම තමයි මෙතනත් අපි යා යුතු ඉලක්කය මෙයයි කියලා දැනගත්තා නම් ඒ මාර්ගය දැනගත්තන් පස්සේ බය නැහැ. සහැල්ලුවක් තියෙනවා, නිර්භය භාවයේ තියෙනවා, සංසිඳීමක් තියෙනවා, විශ්වාසය තියෙනවා. ඊටා සුව පහසෙන් මේ ගමන යන්න පුළුවන්. ඒ මට්ටමට ඉලක්කය තහවුරුන් පස්සේ කාටවත් පුළුවන් වෙනස් කරලා පහතින් තියන්න. ඈ? ඒ ඉලක්කයෙන් පහත ඉලක්කයකට රඳවන්න බෑනේ ඊට පස්සේ. බෑ වෙනස් වෙන්නේ නැහැ. ඒකට තමයි අචල ප්‍රසාදය කියලා කියන්නේ. Tamange ප්‍රසාදයේ ස්ථාවරණම් පස්සේ එතනින් පහත තැනකට යවන්න බෑ. එතනින් පහතට කඩන් මේ වැටෙන්නේ නෑ එයා. කෙනෙකුට කරන්නත් බෑ. ඒ නිසා ධර්මයේ ගැන ගනිද්දී කළ යුතු කියන්නේ අපි අපේ ඉලක්කය මෙයයි කියලා තේරුම් ගන්න හැමතිස්සෙම ඒ සඳහා යන්නේ මේ විදිහටයි කියලා තේරුම් ගන්න. ඉතින් අද අප මේ ඉගෙන ගන්න කුඩා දේශනාව තුළ කියා දෙනෙත් කොහොමද? ආශ්‍රවශය වීම පිණිසවන නිවර්දි ප්‍රතිපදාව මෙයයි කියලා පෙන්වා දෙනවා. ඒතරේ ප්‍රතිපදාව පුරුදු කළ යුත්තේ අප අප ඉන්න පරිසරය තුල. භික්ෂුව භික්ෂුවගේ පරිසරය තුල, උපාසක උපාසිකාවන් එයාගේ පරිසරය තුල. ඒතරේ එයාගේ ගමනේ වේගය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ඉන්නේ නේද? ඒවා තේරුම් ගන්න. ඒතර මේ දේශනාවේදී ඊට පස්සේ භාගතුන්ස කියා දෙන්නේ කොහොමද? ආශ්‍රව ශවීම් පිණසවන ඒ කාරණා හතර මොනවද කියලා කියා දෙනවා. නික්කම්ම විතක්කේන අව්‍යාපාද විතක්කේන අවිහිංසා විතක්කේන සම්මා දිට්ඨිය. මොනවාද ඒ කාරණු හතර? නෙක්ඛම විතක්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය සහ සම්මා දිට්ඨිය. ඒ කියන්නේ යම් භික්ෂුවක් මෙතෙන්දි භික්ෂුවක් ගැන කිව්වට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසටම මේ ධර්මය අදාළයි. ඒතර අප කුමක්ද කළ යුත්තේ? නෙක්ඛම්ම විතරකය, අව්‍යාපාද විතරකය, අභිහිංසා විතරකය සහ සම්මා දිට්ඨිය කියන ධර්මතා හතර පුරුදු කළ යුතුයි. ඒ ධර්මතා හතර පුරුදු කළොත් එයාගේ ස්වභාවය කුමක්ද? ඊතා නිවර්දි ප්‍රතිපදාවට පැමිණි කෙනා බවට පත් වෙනවා. එයා ආශ්‍රව ශේ කිරීම පිණිස වෙන මඟට පැමිණි. ඒ මාර්ගය ආරම්භ කළ කෙනා බවට පත් වෙනවා. එතකොට මේ මාර්ගයට පැමිණි කෙනා ආශ්‍රවශය කරනවා. ආශ්‍රවශය වීමෙන් උතුම් නිවන එයා සාක්ෂාත් කරනවා. ඉතින් මේ විදිහට අපි ධර්මය ඉගෙන ගත්තොත්, ඒ ගැන පැහැදුනොත් අපේ ධර්මතා පුරුදු කරනවා. නෙක්ඛම විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්කය, සම්මාදිට්ඨි කියන මේ කරුණු හතර යමෙක් පුරුදු කරයි නම් ඒ පුරුදු කරන කෙනා ඊටා නිවැරදි මඟට පැමිණි කෙනා. නිවැරදි ප්‍රතිපදාවට පැමිණි කෙනා. ඔහු ආශ්‍රව ශය කිරීම පිණිසවන මඟ එහෙම නැත්නම් ඒ ක්‍රමවේදය ඇරඹූ කෙනා. ඔහු ආශ්‍රව ශය නොකොට ආපසු හැනවද? කවදාවත් නැහැ. ඔහු ආශ්‍රව ශය කරනවා. ඔහු අරහතරපත් වෙනවා. ඔහු පිරිනොම් පානවා. දුකෙන් නිදහස් වෙනවා. ඉතින් අන්න ඒ බඳු විශ්වාසයක් තියෙන කෙනා බාහිර ලෝකයෙන් මොන විදිහින්වත් බිඳවන්න බැරි කෙනෙක්. බාහිර ලෝකයෙන් ලබන කිසි දෙයකින් ඔහු බිඳලා යන්නේ නැහැ. ඔහු තුල උපන් විශ්වාසයක්, ඔහු තුල උපන් පැහැදීමක් ධර්මයේ කෙරේ තියෙනවා. ඒ පැහැදීම තුලයි ඔහු ඉන්නේ. ඒක වෙනස් වෙලා යන්නේ නැහැ. ඉතින් ඒ ස්වභාවයට පැමිණෙන්න බොහෝ කල ගත කරන්න එපා. ඒක මේ මොහොතේම කරන්න පුළුවන් එකක්. ඒ විශ්වාසය උපදව ගැනීම. ධර්මයේ ගැන පැහැදිලිම ඇති කර ගැනීමට බොහෝ වෙලාවක් ගත කරන්න අවශ්‍ය නැහැ. බොහෝ වෙලාවක් ගත වෙන්නේ නැහැ. ගොඩක් අයට වෙන්නේ නොයෙකුත් දේ කල්පනා කරන සිතුවිලි නියුක්තයි. එතකොටයි මේ ඒ වෙලාවේදී ඉගෙන ගන්න දේ ගැන හරි අදහසකට පැමිණෙන්න බැරි. ඒ නිසා මේ ධම් පද හතර මේ ධර්මතා හතර ගැන තේරුම් අරගෙන පුරුදු කරන්න උත්සාහ කරන්න. මොකද මේ ධම් කරුණු හතර නික්ඛම විතරකය, අව්‍යාපාද විතරකය, අවිහිංසා විතරකය, සම්මා දිට්ඨිය. මොකද නික්ඛම්ම විතක්කය කියලා අපි කලින් ඉගෙනගෙන තියෙනවා නේද? මොකද නික්ඛම් විතරකය කියලා කියන්නේ? යම් කෙනෙක් නෙක්ඛම් විතර්කයේ පුරුදු කරනවා නම් ඔහු නිවර්දි ප්‍රතිපදාවේ. ඔහු ආශ්‍රෝෂය කරන මඟට ආපු කෙනෙක්. නෙක්ඛම් විතර්කය කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන්වීම පිණිස වෙන සිතුවිලි. කාමයන් අතහැරීම පිණිස, කාමයන් බැහැර කිරීම පිණිස, කාමයන්ගෙන් වෙන්වීම පිණිස තියෙන හිතුවිලි වලටයි නික්කම විතර්ක කියලා කියන්නේ. එතකොට මේ නෙක්කම විතර්කයට විරුද්ධ විතර්කේ මොකද්ද? කාම විතර්ක. ඒතො නෙක්කම විතර්කයේ පවත්වනවා නම් ඔහු නිවර්දි ප්‍රතිපදාවේ ආශ්‍රෝෂය කිරීමට උවමනා වැඩපිළිවෙලට පැමිණි කෙනා. නේද? එහෙනම් නෙක්කම විතර්කයට පැමිණීම පිණිස තියෙන බාධා මොකද්ද? කාම විතර්කේ නේද? කාම විතර්කයේ පවත්තමින් නෙක්කම විතර්කේ පවත්වන්න පුළුවන්ද? ඈ කාම විතරකයේ පවත් පවත්වා නෙක්ඛම් විතරකයේ පවත්වන්න බෑ. දැන් පැහැදිලිනේ? කාම විතරකයේ බැහැර කළා තමයි නෙක්ඛම් විතරකයේ පවත්වන්න තිබෙන්නේ. කාම විතරකයේ සිතේ පවත්ත පවත්තා එය පෝෂණය වෙනවා නම් කාම විතරකයේ පෝෂණය වෙනවා නම් කාම විතරකයේ දියුණු වෙනවා නම් නෙක්ඛම් විතරකයට සිතට පැමිණීමට නෙක්ඛම් විතරකයේ තුල බැස ගැනීමට හෝ නෙක්කම් විතර්ක උපදවීම පවා අමාරුයි. කාම විතර්කය කියන්නේ මේ වගේ එකක්. දැන් ගොවියෙක් භෝගයක් වගා කරන්න කලින් බීජ වපුරන කලින් පොළව හදන්න ඕනනේ. නේද? පොළව හදලා මේ ඒ පොළව සුදුසු බීජ වගා කිරීම පිණිස සුසු තැනක් බවටපත් වෙන්න ඕනනේ. එහෙම නැතුව ගිහිල්ලා බීජ ටික ගිහිනවා. මොකද වෙන්නේ? බීජ පොළවේ පැලෙයිද? පැලෙන්න කලින් විනාශ වෙලා යනවා. සතෙක් කන නැත්තම් කුණු වෙලා යනවා. නේද? එහෙනම් වැස්සක් ආවත් ගහගෙන යනවා. ඒක පොළොවේ පැලෙන්න කලින් විනාශ වෙලා යනවා. සමහරට පැලුණත් විනාශ වෙලා යනවා. සමහරට පැලුණත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. නිසි ආස්වැන්නක් ලබන්න බෑ. එහෙනම් පොළොව සකස් කිරීම තමයි මුලින් කරන්නනේ. ඒ වගේ තමයි නෙක්ඛම් විතරකේ නිවර්දි ප්‍රතිපදාව නෙක්ඛම් විතරේ පැමිණි කෙනා ආපසු ආපස්සට යමක් නැහැ. ආශ්‍රෝෂය කිරීම දක්වාම මඟ වඩනවා. එහෙනම් අපි නික්කම් විතර්කයට පැමිණෙන්න තිබෙන බාධාව අපි මුලින් අයින් කරන්න ඕන. නේද? ඊළඟට අව්‍යාපාද විතර්කය. අව්‍යාපාද විතර්කය කියලා මොකක්ද අප ඉගෙනින් තිබෙන්නේ? අව්‍යාපාද විතර්කය කියලා කියන්නේ තරහ රහිත තරහ උපදින් නැති වෙන විදිහට හිතන සිතුවිලි. ඒකට විරුද්ධ විතර්කය ව්‍යාපාද විතර්කය. තරහ උපදින විදිහට තරහ උපදින විදිහේ සිතුවිලි. ව්‍යාපාදය. ඊළඟට අවිහිංසා විතර්කය. අවිහිංසා විතර්ක කියලා කියන්නේ හිංසා උපදින් නැති විදිහට හිංසා පීඩා කිරීම තියෙනවනේ තමාට හෝ අනුන්ට හෝ හිංසා පීඩා කිරීම තියෙනවා. ඒ හිංසා පීඩා කිරීම ගැන හිතනේ විතර්ක මොනවද? විහිංසා විතර්ක. ඒතර විහිංසා විතර්ක පවත්ත පවත්වා අවිහිංසා විතර්ක පවතීද හිතේ? නෑ, මේ දෙක එකට තියෙන්නේ දෙක එකට තියෙන්නේ එතකොට බලන්න නිවර්ද ප්‍රතිපදාවට පැමිණෙන්න නම් නෙක්කම් විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්ක පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒවට තියෙන ලොකුම බාධාව තමයි කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක. නේද? ඒතර ඒ විතරක සිතේ පවතිනවා නම් ඒ විතරක වලට කියන්නේ අකුසල විතරක. අකුසල විතරක හිතේ පවතිනවා නම් ඒවා පෝෂණය වෙනවා නම් ඒවා බලවත් වෙනවා නම් ඒවට ආහාර සැපේනවා නම් කුසල විතරක හිතේ පවත්තන්න උපදවන්න බෑ. දැන් එහෙනම් තේරුම් ගන්න මේ නිවර්දි ප්‍රතිපදාවට පැමිණීම පිණිස තිබෙන බාධා අපිට තේරුම් ගන්න ඕනේ නේද? නිවර්දි ප්‍රතිපදාවට පැමිණීම පිණිස තියෙන බාධාව ඉවත් කරගත්තොත් අපිට සුවපහසුවෙන් ප්‍රතිපදාවට එන්න පුළුවන් නේද? සුවපහසුවෙන් ප්‍රතිපදාවට එන්න පුළුවන්. එහෙනම් මේ බාධාව දුරු කරගන්න අප උත්සාහ කළ යුතුයි. ඊළඟ කරුණ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇතිවන විදිහට සිත පුරුදු කරන්න ඕන. සම්මා දිට්ඨිය කියලා මොකක්ද අපි ඉගෙනගෙන තියෙන්නේ? ආරි සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය. ආරි සත්‍ය ආරි සත්‍ය හතර ගැන අප තුළ තියෙන හොඳ දැනුම, හොඳ වැටහීම, අවබෝධය තමයි සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය උපදව ගන්නට අසමර්ථ වෙන්නේ කොම කෙනාටද? ආරි සත්‍ය ගැන වැටහීමක් අවබෝධයක් නැත්නම් එයාට ආර්ය සත්‍ය ගැන අවබෝධය ඇති කරන්න බෑනේ. යන්නේ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති කරන්න උදව් වෙන්නේම ආර්ය සත්‍ය ගැන අවබෝධයම තමයි. වෙන එකක් නෙමෙයි. ආර්ය සත්‍ය ගැන අවබෝධය ඇති කරගන්න බාධා වෙන්නේ ආර්ය සත්‍ය ගැන අවබෝධයක් නැතිකමමයි. වෙන එකක් නෙමෙයි. පැහැදිලි නේද? සම්මාදිට්ඨිය ඇති කරන්න උදව් වෙන්නේ කොමක්ද? සම්මාදිට්ඨිය ඒ ඒ ඒ කරුණම තමයි. ආර්ය සත්‍ය ගැන වැටහගන්න ඒකම තමයි උදව් වෙන්නේ. එතකොට නෙක්කම් විතරකයක්, අව්‍යාපාද විතරකයක්, අවිහිංසා විතරකයක්, සම්මා දිට්ඨියක් කියන ධර්මතා හතර පුරුදු කරගත්තොත් නිවර්දි ප්‍රතිපදාවට පැමිණිලා. ඉතින් මේ කරුණ වලට තියෙන බාධාව, ඒ කරුණ පුරුදු කරන තියෙන බාධාව තමයි කාම විතරකය, ව්‍යාපාද විතරකය, විහිංසා විතරක. ඒ විතරක යමෙක් පුරුදු කළොත් ඒවා බලවත් වෙනවා නම් මාර්ගයට පැමිණිලාද? නිවර්දි ප්‍රතිපදාව නෙමෙයි නේද? දැන් ආන් එහෙම තේරුම් ගන්න. දැන් මේ තේරුම් ගැනීම කළ යුත්තේ කොහෙද? මේ තේරුම් ගැනීම තම තමාම තේරුම් ගන්න ඕනේ. තම තමා ගැන තේරුම් ගන්න ඕන. තම තමා ගැන තේරුම් ගත යුත්තේ කොතනද තම තමා තම තමන්ගේ සිටි. දැන් අපි මේ ධර්ම ඉගෙන ගන්නකොට තේරුම් ගන්න ඕන මේයි ප්‍රතිපදාව මේ ප්‍රතිපදාවට බාධා කරන දේ. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රතිපදාව අප තුල තියෙනවද? මේ ප්‍රතිපදාවට බාධා වන දේ අපතුල තියෙනවාද? ඒක තමයි අපි ඉගෙනගෙන පුරුදු කළ යුතු දේ මේකයි. දැන් ඉගෙන ගත්තා ඉගෙන ගත්ත එක මොකද මෙයයි ප්‍රතිපදාව. මෙයයි ඉලක්කය මෙයයි ඉලක්කයට යන ප්‍රතිපදාව කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ බලන්න ඕන තමන් තුළ මේ ප්‍රතිපදාව මා තුළ තියෙනවද? මේ ප්‍රතිපදාවට බාධා වෙන දේ මා තුළ තියෙනවද කියලා බලන්න ඕන. පැහැදිලිනේ? ඉතින් ඒ විදිහට තමන් තුළ ධර්මයේ යමෙක් දකිනවා නම් එයා ධර්මයේ දකින්න කෙනා කියන්නේ එයාට තමයි. දැන් ඔබ විමසා බැලුවොත් ඔබගේ සිතම ඔබ විමසා බැලුවොත් මා තුළ නෙක්කම විතර්කයේ තියෙනවද? මා තුළ අව්‍යාපාද විතර්කයේ තියෙනවද? මා තුළ අවිහිංසා විතර්කයේ තියෙනවද? කියලා ඔබ ඔබ තුළම විමසා බලන්න ඕන නේද? එතකොට මේ විතරක ඔබ තුල තියෙනවනම් ඔබ තුල නෙක්කම විතරකේ තියෙනවනම් ඔබ තුල අව්‍යාපාද විතරකේ තිබෙනවනම් ඔබ තුල අවිහිංසාව විතරකේ තිබෙනවනම් ඔබ සම්මාදිට්ඨියෙන් යුක්තව හිතනවනම් ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන්ද බැරිද ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන්. දැන් ඔබ විමසා බලද්දී ඔබට ඔබේ හිතේ නික්කම් විතර්ක කලාතුරකින් එනවා වැඩිපුර තියෙන්නේ කාම විතර්ක. සාර්ථකයිද? සාර්ථක නෑනේ. නේද? එතකොට අව්‍යාපාද විතරකත් ඉඳ හිටලා එනවා ව්‍යාපාද විතරක එනවා වැඩි වෙනවා වැඩිපුර තියෙනවා. එතකොට ඔබට දැන් මෙහෙම දකින්න බලන්න තමන්ටමනේ නේද? තමන්ටම දකින්න පුළුවන් මේක තමන් ගැන බලනකොට. දැන් විදිහට මේ අකුසල විතරක බලවත් නම් කුසල විතරක දුර්වලයි නම් සාර්ථකයිද? ඒත් අසාර්ථකයිනේ අසාර්ථකයි. එතකොට බලන්න තමාගේම සාර්ථක බව අසාර්ථක බව නිශ්චය කරන්නේ කවුද? තීරණය කරගන්නේ. තමම නේද? ආන් එහෙම ධර්මයේ පුරුදු කරන්න. එතකොට මේ විදිහට ධර්මයේ පුරුදු කරන්ද ඔබට මේ gedara dore කටයුතු බාධාවක් වෙන්නේ නැහැ. මේ ධර්මයේ පුරුදු කරන්න ඔබට gedara dore කටයුතුමයි ආශිර්වාදයක් වෙන්නේ. ව්‍යාපාද විතරකේ දුරු කලන්නේ දැන් කාම විතරකේ දුරු කළ යුත්තේ gedara dore කටයුතු කරමින්. ඊළඟට ව්‍යාපාද විතරකේ දුරු කරන්න ඕන gedara dore කටයුතු කරමින්මයි. ඇයි ව්‍යාපාද විතරකේ එන්නේ කා උදෙසාද? gedara dore ආයු උදෙසාමයි. නේද? අහල පහලයි ඥාති නිහිතමිතුරන්. ඒ නැත්තම් රාජකාරී කරන තැන ඒ ආයු උදෙසා තමයි මේ ව්‍යාපාද විතරකේ එන්නේ. ඒතර ඒ අය උදෙසා හටගන්නේ ව්‍යාපාද විතරකෙම තමයි බැහැර කරගන්න ඕන. ඒතර අපේ ඉන්න කියන තැන් ගැනම තමයි ඒ ස්ථානවල අපේ ඉන්න අපි පරිහරණය කරන දේවල් ඒවා උදෙසාම තමයි මේ කාම විතරකේ හටගන්නේ. ඉතින් අපි ඒ දුරු කරයුත් ඒ අකුසලේ දුරු කළ යුත්තේ ඒ හටගන්න තැනදී. එහෙම නැත්නම් අපිට මේ ලෝකෙන් බැහැර වෙලානේ දුරු කරන්න වෙන්නේ. නේද? එහෙම බෑ නේද? මිනිස්සුන්ගෙන් ඔක්කොගෙන් අයින් වෙලා මිනිස්සුන් ගැන තරහ අයින් කරන්න පුළුවන්ද? ඈ? එහෙනම් බඹ ලෝකේ යන්න වෙනවා. බඹ ලෝකේ යන්න බෑනේ එක්කම ව්‍යාපාද විතරක තියාගෙන. නේද? එහෙනම් මිනිසීන් තුල ඉඳගෙනම තමයි මිනිසීන් ගැන අමනාපය වේවා හිතවත්කම් වේවා අයින් කරගන්න තියෙන්නේ. භාගතුන් වහන්සේ ඒකයි කියා දෙන්නේ. මඩේ තමයි නිලුම පිපෙන්නේ. මඩේ පිපිලා වතුරේ ඇතුලේ පිපිලා වතුරෙන් උඩට එනවා. ඒකලේ වතුර ආදී නොගෑවි සිටින්නේ. නිලුම නේද? ඒ නිසා ඔබ රාජකාරී ආදී කරමින් ඒවා අතපසු නොකොට gedara dore කටයුතු කරමින් ඒවා අතපසු නොකොට අකුසල විතරක බැහැර කරමින් කුසල විතරක උපදවන්න ඔබ උත්සාහ කළ යුතුයි. එවිටයි ඔබ සාර්ථක පුද්ගලින් වාටපත් වෙන්නේ. එවිටයි ඒ විදිහට පුද්ගලින් සාර්ථක වෙනකොට ශාසනය ස්ථාවර වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය භාගතුන් වහන්සේ පහළ වෙලා ටික කලකින් දඹදිව පුරාම පැතිරලා ගියේ මිනිස්සු ඔක්කොම ගෙවල් අතහැරලා ගියේ නෑනේ. අඹදුර අතහැරලා අපි ධර්මයේ පුරුදු කරනවා කියලා හිමාලගත උන්නේ නැහනේ කවුද? කුඹුරු වැඩ කරන කට්ටිය කුඹුරු වැඩ කළා. නේද? වෙලෙහිඳන් කරන කට්ටිය වෙලෙහිඳන් කළා. රාජසේවකෝ රාජසේවය කළා. අමුදරුව බලන කට්ටිය කළා. දෙමාපියන් උපස්ථාන සංග්‍රහ කළා. වඩු වැඩ කරන කට්ටිය කරා. ඒව කරා. අතලොස්සක් දෙනා තමයි එයාට නිදහස් වෙන්න පුළුවන් වුණා. එයාට ඒ සුදුසුකම සහ ඒ හැකියාව තිබුණා. ඒ අවස්ථාව තිබුණා. අනිකුත් අය තම තමන්ගේ ජීවිත ඒ සුදුසු විදිහට ගත කරමින් ඒගොල්ල අකුසල් බැහැර කරා කුසල් වැඩුවා. ඒතර ඒව ගෙවල් වල ඉඳමින් මේ කරුතු කරමින්ම මාර්ගඵලලාභින් බවට පත් වුණා. ඒකයි කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ජනගහනයක් උපාසක උපාසිකාන් විදිහට ධර්මාබෝධ කළේ. අපි අහලා තියෙනවනේ ඉන්දියාවේ කෝටි ගාණක් උපාසක උපාසිකාවන් මාර්ගඵල ලැබුවයි කියලා. ඒගොල්ල සාමාන්‍ය මිනිස්සු. දැන් අපිට දැන් මේ වර්තමානයේ ගොඩක් අයට තිබෙන ගැටලුව තමයි මේ මට හිතෙන්නේ අපි අහලා තියෙන්නේ මේ රජවරු ධර්ම ආબોධ කරා. සිටවරු ධර්ම ආબોධ කරා. සිටු දියණියෝ ධර්ම ආબોධ කළා. ඕක තමයි බහුල වශයෙන් කතා වෙන්නේ. මේ වඩුව ධර්ම ආબોධ කළා, වඩු භාෂුන් ආબોධ කළා කියලා අපි අහන්නේ නැහෙනි. ඇහුවත් එයාට ගරු කරන්නේත් නැහෙනි. විශාකාවට ගරු කරනවා. වඩු බාසුන කෙනෙක් ධර්ම අවබෝධ කළා කිව්වොත් අපි ගරු කරනවද? ඈ? නෑ නේද? ඒ මොකද්ද හේතුව? අපේ හිත තියෙන්නේ අර වගේ මේ පිළිගත් ප්‍රභූ පන්තියේ කට්ටිය තමයි මේකට සුදුසු උනේ. සාමාන්‍ය මනුස්සයා නෑ කියලා. නමුත් ඔබ අපි අහලා තියෙනවා කෝටි ගණන් උපාසක උපාසිකව ධර්ම අවබෝධ කළා කියලා. ඒ කෝටි ගාණක් තුල රජවරු හිටියේ නැහැ රජවරු 46යි. රටකට මෙක්කේ නැහැ රජවරු ඉන්නේ. ඒ කාලේ පලාත් රාජ්‍ය දෙතර පලාත්තක මේක රජ කෙනයි. සාමාන්‍ය ජනයා ගොඩක් ඉන්නේ. ගොවිතැන් කරන අය, සාමාන්‍ය කුලී රස්සාව කරන අය, හේන් වැඩ කරන අය, මෙහිම අය. එහෙම අයයි ධර්ම අවබෝධ කළේ. අරගොල්ල ටික දෙනෙක් හිටියා. අති බහුතරයක් දෙනා ධර්ම අවබෝධයේ සාමාන්‍ය මිනිස්සු. අද ඔබවත් මේ මිනිස්සු ගණන් ගන්නෑ. සාමාන්‍ය මිනිස්සු ඔබ ළඟට ආවොත් දන ගහලා සර් කියලානේ කතා කරන්නේ. එකලත් එහෙම තමයි. නේද? මම කියන්නේ ඔබට කරහන නෙවෙයි මේ ලෝකේ ස්වභාවය තේරුම් ගන්න ඕන. එහෙනම් ධර්ම අවබෝධ කිරීම කලේ කොහොම ආයේද? සාමාන්‍ය මිනිස්සු බහුතරයක් දෙනා. ඉතින් ඒ කලේ මොකද්ද? ඒ මොකද්ද කලේ? මෙයයි ඉලක්කය. මෙයයි ඉලක්කයට මාර්ගය කියලා ඒගොල්ලෝ වටහා ගත්තා. ඒගොල්ලෝ අකුසලේ බැහැර කළා. කුසල් වැඩුවා. දැන් බලන්න කාම විතරක පවත්ත පවත්වා gedara කටයුතු කරනකොට පීඩාවක්ද නැද්ද? කාම විතරක බැහැර කළක් gedara කටයුතු කරනවා. ඒ පීඩාවට මොකද වෙන්නේ? දැන් කාම විතරක කියන්නේ කොමක්ද? කාම විතරක කියලා කියන්නේ මේ ප්‍රිය දේවල් නේද? ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ, ප්‍රිය පහස, ප්‍රිය රස. ඔව් ඒවා ගැන කොහොම සිතුවිලිද? ඒ ඒ ප්‍රිය දේවල් ගැන ආස්වාදයෙන් අනුව කරන කල්පනාවන් තමයි කාම විතර්ක වෙන්නේ. ඒතර gedara dore වැඩ කරන කෙනාට ලස්සන ඇඳුම්, ආභරණායිත්තන්, gedara තියෙන බඩු මුට්ටු, ඊළඟ කනබුන උයන කැම ටික, රස කැවිලි, කනබුන දේවල් නේද? ඊළඟට ලස්සන හැම ওই වගේ දේවල්, මල් පාත්ති මල් ටික, ගස්වල හැදෙන ගෙඩි මේවනේ ප්‍රිය දේවල් වෙන්නේ. ඒව ගැන ආස්වාදයෙන් කල්පනා කරනවා. ඒ ආස්වාදයෙන් කල්පනා කරනකොට එයා තුල ඒවට රාගය ඇති වෙනවා, ආසාව ඇති වෙනවා. ආසාවත් එක්ක බැඳිලා යනවා. බැඳිලා යන්නේ මම මගේ කියලා බැඳිලා යනවා. ගහේ gediයට පව ආස්වාදයෙන් කල්පනා කරනකොට ඒකට ආසාව ඉපදෙලා බැඳින්නේ මම මගේ කියලා. මේ මගේ එකක් කියලා බැඳිනවා. ඒතර gederi ඉන්නවා කියලා හිතමු සහෝදරු පස් දෙනෙක්. ඒ සහෝදරු පස් දෙනා ගහක ගෙඩියක් හදනවා. ඒ පස් දෙනාම හිතුවොත් මේ ඒකට ආස්වාදෙන් හිතනවා. ආස්වාදෙන් හිතලා මේක මම මගේ කියලා බැඳිලා යනවා. ඒ ඒ ගහේ පළදා වෙනින් සහෝදර ගහ ගන්නව නේද? ඈ? උයාගත්ත බත් එක තියෙනවා, ව්‍යංජනේ තියෙනවා. ඒකේ රස ගැන ආස්වාදයෙන් කල්පනා කරන ගෙදර කට්ටිය. එතකොට මට ටිකයි හම්බුනේ. අරයට වැඩියෙන් හම්බුණා කියලා රණ්ඩු වෙන්නේ නැද්ද? ඈ? අම්මගේ මාළි තියෙනවා. දුවල තුන්දෙනා කතා වෙනවා. ඒක ආස්වාදයෙන් කල්පනා කරන අම්මගේ ආභරණ ටික ගැන. එතකොට ළමයි ටිකකට බැඳිලා යනවා මේ මම මගේ කියලා ආසාව නිසා. ගහගන්නේ නැද්ද ඒගොල්ලෝ? තියෙන්නේ අක්කර කාලා ඉදම. ඒකට ආශාවෙන් ආස්වාදයෙන් කල්පනා කරන සහෝදරට බැඳිලා ගිහිල්ලා ගහගන්නේ නැද්ද? මරාගන්නේ නැද්ද? දැන් ඔබට තේරෙනවද මේ කාම විතර්කේ පවත්වන්නේ gedara ඉඳිමින්මයි. එහෙනම් කාම විතර්කේ පවත්ත පවත්තා කම්ස පෙවිඳින්නේ ගින්නේ ඉඳගෙන ගිනි දළු මැද ඉඳගෙන ලෝදිය බොන්නා වගේ වැඩක්. මේ ඕකම තමයි රස්සාව කරන තැනක්. ගමේ රටේ හැමතැනකම කාමයන් විඳිමින් කාම විතරක පැවැත්වීම ගිනි දැල්ලු මැද ඉඳන් ලෝදී බිබි ඉන්නා වගේ වැඩක්. යම් කෙනෙක් ඉන්නවා gedara ඉඳිමින්ම ඒ ගේ දොර වේවා ඒ බඩු මුට්ටු වේවා ඒවා මුල් වෙලා යන කාමයන් කාම විතරක උපදින්නේ. කොහොමද කාම විතර උපදින්නේ? ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒ කියන්නේ gedara දොරේ තියෙන බඩු මුට්ටු, වත්තේ පිටේ තියෙන දේවල්, ආභරණ ආයිත්තම් මේවා. නේද? ඒවනේ ප්‍රිය දෙවි බවට පත් වෙන්නේ. නේද? දැන් ප්‍රිය රූප කිව්වොත් ඒවනේ නේද? දැන් තේරුම් ගන්න නේද? ඒතර ඒ ගැන ආස්වාදයෙන් කල්පනා කළොත් ඒකේ ඒව ගැන ආස්වාදයෙන් කල්පනා කරනකොට තමයි ආසාව ඉපදින්නේ. ඒ ආසාවෙන් බැඳෙනවා මම මගේ කියලා. ඒ බන්ධනයත් එක්ක තමයි අරගල හටගන්නේ, වචන හුමාරු වෙන්නේ, ගහ බැනගන්නේ, මරාගන්නේ, හදිහුණියම් කරගන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ. ඒ පටන් ගත්තේ කොතනින්ද? එතකොට බලන්න රළු වචන අමනාපකම් ඊට පස්සේ එකිනෙකා කෙරෙහි ඇද කුද කියන එක නිନ୍ଦා අපහාස කිරීම මේ ඔක්කොම හටගන්නේ කොහෙන්ද? අර කාම විතරක පවත්තලා ඒවට බැඳිලා ගිහිල්ලා නේද වෙන්නේ? එතකොට බලන්නේ කාම විතරක හිතේ පවත්ත පවත්ත ඉන්න තැන මොනතරම් දුක් ගොඩක්ද විඳින්නේ? ඒතර ධර්මයේ අහපු කෙනා බුදුරජාණන්සේ ධර්මයේ අහපු කෙනා ඒ කාම විතරක නිසා හටගන්නා වූ දුක් තේරුම් ගන්නවා. කාම විතරක නිසා උපදින දුක් වේදනා පීඩා තේරුම් ගන්නවා. එයා ඒව අතහරිනවා. කාම විතරක අතහරිනවා. කාම විතරක අතහැරලා නෙක්ඛම විතරකේ පවත්නවා. නෙක්ඛම විතරකේ පවත්වමින් වාසය කරද්දී ඒ නෙක්ඛම විතරකේ පවත්වන කෙනා gedara batmalu යන්නේ නැද්ද? ආභරණයිතම් පළඳන්නේ නැද්ද? ඈ ඔතන තමයි අපි තෝරා නොගත තැන. අපි තෝරා බේරා නොගත තැන ඔතන. කාම විතරක පවත්ත පවත්තා gederi hitiyat ගේ අතැල්ලා මහණ උනත් ප්‍රතිඵල එකයි. දුකමයි. කාම විතරක බැහැර කරලා gederi hitiyat සැපයි. පැවිදුණත් සැපයි. එනිසා අපි ඉන්න තැන වෙනස් කිරීම ගැන නෙවෙයි කල්පනා කළ යුත්තේ. gederi ඉන්නවද පැවිදි වෙනවද? gederi ඉන්නවද? දරුවා අතල්ලා ගිහිල්ලා තනියෙන් ඉන්නවද කොහේ හරි? ඒක නෙමෙයි අපි කල්පනා කළ යුත්තේ. අනෝබෝධයෙන් යුක්තව මේ සීත තුල උපන් අකුසලය කුමක්ද? ඒ අකුසලයේ හටගත්තේ ඇයි ඒ අකුසලයේ හටගත්තේ කොහොමද හටගත්තේ? මේ විදිහට අපි තේරුම් ගත්තොත් කල්පනා කළ යුතුයි. ඒතර gedara සිටදී ඉඳිද්දීම ඒ අකුසලේ බැහැර කරන් පස්සේ ඊටාම සූපත් ජීවිතයක්. ඊටාම සූපත් ජීවිතයක් ඇති වෙනවා. ඒ විදිහට තමයි භාගතුන් වහන්සේ වැඩ සිටි කල දහස් ගණන් ලක්ෂ ගණන් නෙවෙයි කෝටි ප්‍රකෝටි ගණන් උපාසක උපාසිකාව ධර්ම අවබෝධ කළේ. දැන් කාම විතරක ව්‍යාපාද විතරක විහිංසාව විතරක පවත්ත පවත්තා පුලෙනිද මේ සෝතාපන්න වෙන්නේ. ඒව බලවත් කරගෙන සෝතාපන්න වෙන්න බෑනේ. නේ? ඒවා දුබල කරලා ඒවයි බලපෑම දුබල වූ කෙනා තමයි සෝතාපන්න වුනේ. ඒවා බලවත්ව වඩ වඩා ඒ අකුසල් විතරක බලවත්ව තබාගෙන ධර්මයකට එන්න බෑ. ඉතින් නිසා ඔබ තේරුම් ගත යුත්තේ නිවන් මාර්ගට පැමිණීමට කැමති කෙනා තම තමන්ගේ කටයුතු කරමින් මේ කටයුතු පහසු වීම පිණිස. දැන් මේ කටයුතු තවත් පහසු වෙනවා මේ ධර්මයන් පුරුදු කරනකොට. ඉතින් ඒ නිසා තේරුම් ගන්න කාම විතර්ක බැහැර කරලා නෙක්ඛම් විතර්කයට පැමිණිය යුතුයි. ව්‍යාපාද විතර්ක බැහැර කරලා අව්‍යාපාද විතර්කයට එන්න ඕන. විහිංසා විතර්ක බැහැර කරලා අවිහිංසා විතර්කයට එන්න ඕන. එතර කාම විතර්ක බැහැර කරලා නෙක්ඛම් විතර්කයට පැමිණෙන්න ඕන නේද? කාම විතර්ක අතහරින්න ඕන, නෙක්ඛම් විතර්කයට එන්න ඕන. ඊළඟට ව්‍යාපද විතර්කය අත්හරින්න ඕන අව්‍යාපාද විතර්කය පුරුදු කරන්න ඕන ඒක අලුතින් පුරුදු කරන්න ඕන හිතේ ඊළඟට විහිංසා විතර්කය අත්හරින්න ඕන අවිහිංසා විතර්කය පවත්වන්න ඕන පුරුදු කරන්න ඕන බලවත් කරන්න ඕන ඉතින් කලක් එහෙම කරද්දී අර අකුසල විතර්ක සම්පූර්ණයෙන්ම බැහැර වෙලා යනවා කුසල විතර්ක සිතේ පවතිනවා එයා කවදාවත් නිවන් මගෙන් බැහැරට යන්නේ නැහැ එයා නිවන් මාර්ගෙමයි. නිවන් මාගේ ගොඩාක් දියුණු වෙච්ච කෙනෙක්. ඒ අකුසල විතරක අයින් කරගෙන. එයා ආය පහතට යෑම ගැන කතා කරන දෙයක් නෑ. නිවන් මාගේ ගොඩක් දුරට ගිය කෙනෙක්. පැහැදිලි නේද? එතකොට කොහොමද මේ ඒ අකුසල විතරක බැහැර කරලා කුසල විතරක ඇති කර ගැනීම පිණිස හිත පුරුදු කරන්නේ? දැන් කාම විතර්කය කියලා කියන්නේ ප්‍රිය දේවල් ගැන ආස්වාදයට අනුව කල්පනා කරනවා. එතන කාම විතර්කය ඇති වෙනවා. එහෙනම් මේ ප්‍රිය දේවල් ගැනම ආදීනව යانے කල්පනා කරුවාම නෙක්කම විතර්කයට එනවා. පැහැදිලිනේ? ප්‍රිය දේවල් ගැන ආස්වාදයට අනුව කල්පනා කරුවාම කාම විතර්ක උපදිනවා. ඒ දේවල් ගැන ආදීනව අනුව කල්පනා කරනකොට නෙක්කම විතර්කයට එනවා. එතකොට නෙක්කම විතර්කයට නුහුරු කෙනා නෙක්කම විතර්කයේ පුරුදු කරගෙන නැති ආධුනිකම කෙනා මොකද්ද කරන්න තියෙන්නේ? දැන් කාම විතර්කයේ උපදින්නේ නැති වෙන්න හදාගන්න ඕනනේ නේද? ඒක තමයි අනුප්පන්නානං අකුසලානං අනුප්පාදාය. නූපන් කාම විතර්කයේ නූපදවා සිටීම පිණිස අපි කටයුතු කරන්න ඕන මුලින්. ඒකට කොහොමද කරන්නේ? ප්‍රිය දේවල් වල ආදීනවය තේරුම් ගන්නවා. ආදීනවයට අනුව කල්පනා කරනවා. ආස්වාදයට අනුව කල්පනා කරොත් ඒක කාම විතරක වෙනවනේ නේද? නමුත් අපි පුරුදු වෙලා නැති කෙනාට උපන් කාම විතරක තියෙනවනේ. ඒව බැහැර කරන්නේ කොහොමද? ඒකට අපි කලින් ඉගෙන ගත්ත නේද? ඒකට පහන සංඥාව පුරුදු කරන්න ඕනේ. උපන් කාම විතරක තියෙනව නේද? කාම විතරකේ බැහැර නොවුණු කෙනා තුළ ඒ අකුසල විතර්ක බැහැර නොවුකෙන අතල උපන් අකුසල විතර්ක තියෙනවා. ඒව බැහැර කර ගැනීම පිණිස ඔහු පහන සංඥාව පුරුදු කරන්න ඕන. ඒ අකුසල ඉපදිච්ච වෙලාවේදී පහන සංඥාව පුරුදු කරන්න ඕන. එතකොට අකුසලයක් ඉපදුනා කියලා බය වෙන්න ඕනද? දැන් ගොඩක් කට්ටිය බය වෙන අකුසල ඉපදුනහම අකුසලේ තියෙනකොට බය වෙනවා. අකුසලේ ඉපදුනහම බය වෙන්නේ කොහොම එන කෙනාද? හ්ම්? අකුසල ඉපදින උපදිනහම බය වෙලා යන්නේ කොහොම කෙනාද? මෙයයි ප්‍රතිපදාව, නිවර්ති ප්‍රතිපදාව මෙයයි කියලා අපතල වැටහිමක් නැත්තම් බය වෙලා යනවා. නේද? නිවර්ති ප්‍රතිපදාව දන්නවා නම් දැන් සොල්දාදුවා බය වෙන්නේ සතුරු දැක්කහමයි. සොල්දාදුවා ඉන්නවා සතුරු දැක්කහම බය වෙලා යනවා. ඒ මොකද? එයාට අභිහරමේ දන්නේ නැනේ. ඒ සතුරු අඳුරන්නේත් නැහැ, ආයුධ පාවිච්චි කරන දන්නේත් නැහැ. එතකොට ආදුනික කෙනෙක් දැක්කම බය වෙලා යනවා. යුද්ධේ පරාදයිනේ. නේද? නමුත් සැබෑ සොල්දාදුවා සතුර දැක්කම බය වෙන්නේ නැහැ. සැබෑ සොල්දාදුවාට සතුර දැක්කම සතුරක් ඇති වෙනවා. ඇයි? එයාට උමනා සතුර දකින්නනේ. සැබෑ සොල්දාදුවා සතුරයි හොයන්නේ. සැබෑ සොල්දාදුවා පිටිපස්සෙන් ගිහලා සතුරට හැංගිලා පැනලා යන්නේ නැහැ. සැබෑ සොල්දාදුවා ගිහලා හොයන්නේ මොකද්ද? කෝ සතුරා කියලා. ඇයි යාට ජයග්‍රහණේ ඉක්මනින් ඕන. ජයග්‍රහණ ඉක්මනින් ඕනට නම් සතුර ඉන්න තැන එයා හොයා ගන්න ඕන. නේද? දැන් තේරුම් ගන්න අකුසලයක් විතරකයක් දැක්කහම බය වෙනවා නම් තැති ගන්නවා නම් ඔහු සැබෑ සොල්දාදුව නෙමෙයි. නේ? අකුසලයක් දැක්කහම තමන් තුළ අකුසලයක් දැක්කහම ඔහු තුළ බයක් එනවා නම් අනේ මේ අකුසල් තියෙන හරි වෙදී මට මුකුත් තේරෙන්නේ නැහැ නේ කියලා හිතුවොත් ඔහු නිවන් මඟට පැමිණෙන්න අසමර්ථ වෙනවා. නමුත් ඔහු නිවන් මඟ දන්නවා නම් අකුසලය තමා තුළ තියෙනවා දැක්කහම ඔහු තුළ කලින් නොතිබූ සතුටක් ඇති වෙනවා. ඒකට තමයි ඒක ප්‍රමුදිත භාවයට අයිති. එයා දන්නවා මෙන්න අකුසලය. ඒක තමයි අකුසල දකින්නවා කියලා කියන්නේ. ඒකයි බාගතුන්ස පෙන්වන්නේ මහණනි මේ යම් කෙනෙක් ලෝභය තමා තුළ තියෙනවා කියලා දකිනවා නම් එයමයි ධර්මයේ සම්දිට්ඨික බව, අකාලික බව, ඒහි පස්සේක බව, ඕපනායක බව. ඉතින් යම් කෙනෙක් Taman තුල කාම විතරක තියෙනකොට දකිනවා නම්, එයා අඳුනනවා මෙයයි කාම විතරකය, මෙයයි ව්‍යාපාද විතරකය. එම අඳුරගත්තොත් ඒ ධර්මය තමා තුලින් දකින විදියයි. ධර්මයේ තමා තුල දකින්නවා කියන්නේ එයයි. හැබැයි එයා දැනගන්න ඕනේ මේ අකුසලී අකුසලී විතරයි දැනගන්න ඕනේ. එතකොට එයා ඒක ප්‍රහාණය කරගන්නවා. ප්‍රහාණය කරගන්න එයාට පුළුවන් වෙනවා අකුසල අකුසල විතර දැක්කහම. ඉතින් ඒ විදිහට Taman තුළ උපන් අකුසල විතරක තියෙනවා නම් ඒ උපන් අකුසල විතරක ප්‍රහාණය කිරීම පිණිස පහන සංඥාව වඩන්න. ඒතර ඒ වෙලාවදී ඒ පහන සංඥාව වැඩි යුත්තේ. අපි කලින් පහන සංඥාව ගැන කියලා දුන්නා නේද? එතකොට කාම විතර්ක වේවා, ව්‍යාපාද විතර්ක වේවා, විහිංසාව විතර්ක වේවා තමා තුළ උපන් උපන් වෙලාවදී ඒ තැනදී ඒ අකුසල විතරක ප්‍රහාණය කිරීම පිණිස කල්පනා කළ යුතුයි. ඒක ඒ උපන් අකුසල විතරකයේ ආදීනව තම කල්පනා කරන්නේ. එතනත් ආදීනව කල්පනා කරන්නේ. ඊළඟ නූපන් අකුසල විතරක නූපදවා සිටින් පිණිස උත්සාහ කරන්නත් ඕන. ඒතර කාම විතරක ගැන කතා කළා අව්‍යාපාද විතරක ගැන තවදුරටත් ඔබ දැනගන්න ඕන. අව්‍යාපාද විතරක වලට විරුද්ධ මොකද්ද තියෙන්නේ? ව්‍යාපාද විතර්ක නේද? කියන අව්‍යාපාද විතර්ක නැත්නම් මෙතන ව්‍යාපාද විතර්ක. එතකොට ව්‍යාපාද විතර්කය කියන්නේ තරහ උපදින විදිහේ සිතුවිලි නේද? අව්‍යාපාද විතර්ක කියලා කියන්නේ තරහා නැතිවීම පිණිස පවතින විතර්කය. එතකොට දැන් ඔබට කාම විතර්ක ගැන ඔබට ඔබ තුළම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන නේද? මොකද මේක තේරුම් නොගත්තොත් බැහැර කරන්න බෑ නේද? ඈ? කාම විතර්කය කියලා අපි ඉගෙන ගත්තට ප්‍රායෝගිකව කාම විතර්කය කියලා නෙමෙයිනේ එන්නේ හිතට එන්නේ. දැන් ඉස්කෝලේ ක්‍රමයේ එන්නේ කල්පනා කරොත් නම් අමාරු වෙටනවා. ඉස්කෝලේ ක්‍රමයට සටහන දෙනවා පොතේ ලියා ගන්නවා. ඒකල විභාගෙටත් ඒක වෙනවා ලිව පාස්. හරි? දැන් ඔබ කාම විතර්කය ඉගෙන ගන්නවා. ඉගෙන ගිහලා බලනවා කෝ කාම විතර්කය. ඉන් හොයාගන්න බෑනේ. ගොඩක් කටිටෝක වෙනවා. අපිට ඇවිල්ලා කතාත් කරනවා. කාම විතර්ක කියලා එන්නේ නෑනේ. නේද? එන්නේ මොනවද? ප්‍රිය රූප ගැන, ප්‍රිය ශබ්ද ගැන, ප්‍රිය ගඳ සුවඳ ගැන ආස්වාදයෙන් එන කල්පනා කිරීම. දැන් ඕක දැනගත්තාම මොනවද ප්‍රිය රූප? ඕකත් ඊට ප්‍රශ්න යන්නේ මොනවද ප්‍රිය රූප කියන්නේ? මොනවද ප්‍රිය ශබ්ද කියන්නේ? මේ gedara dore තියෙන බඩු මුට්ටු. සාරි 60 කොණ්ඩ කටු ඕවනේ ඕගොල්ලන් පාවිච්චි කරන දේ. මුදු අරුංගල් හාල් පොල් තුන පහ පිජ්ජක ඒ වගේ බඩු මුට්ටු ගෙවල් තියෙන්නේ ඊට පස්සේ පාර තොටේ දකින්න දේවල් සාරිය එලලා තියෙනවා කඩවල් වල. ඒ වගේ දේවල් නේ ඒවටනේ අපි යන්නේ හිට. අන්න ඕගොල්ලෝ පාර යද්දි කාර් එකක් දකින්නවා. ඔකට ප්ලෑන් කරනවා නේද කට්ටිය? මේක ගන්න නැත්තම් අර සාරිය ගන්න නැත්තම් දැන් වෙන කෙනෙක් ඇඳගෙන සාරියක් දැක්කහම මේක ඊට වඩා හොඳයි නේ අනේ මගේ හරි නෑනේ මොනවද ඒ විතරක? ඒවා තමයි කාම විතරක. අරයාගේ සාරියට මේ මගේ සාරිය හොඳයි. මේ සාරියට වඩා අර කඩේ තිබුණ එක හොඳයි. ගන්න ඕනේ. ඒවා තමයි කාම විතරක කියලා කියන්නේ. පැහැදිලි නේද? එතකොට තේරුම් ගන්න ඔබ බහුල වශයෙන් පවත්වන්නේ මොන විතරකද? දැන් ඒ පවත්න්නේ ආස්වාදයට අනුව නේද? ඒකේ ආස්වාදය කියලා කියන්නේ සැප සොම්නස. යමක යමක සැපක් සොම්නසක් තියෙනවා. ඒ සැප සොම්නසට අනුව කල්පනා කිරීමයි ආස්වාදය කියලා කියන්නේ. දැන් ලස්සන ඇඳුමක් දැක්කොත් ඒකේ සැපක් සොම්නසක් තියෙනවා. ඒක බොරු නෙමෙයි. ආහාරයක් ගත්තොත් ඒකේ සැපක් සොම්නසක් තියෙනවා. ඒ සැප සොම්නස ගැන කල්පනා කරනවා. ඒක ලබන්න සැප සොම්නස ගැන කල්පනා කරනවා ඒක වර්ණනා කරනවා ඒක ලබන්න හිතනවා අන් ඒකේ ಗುಣ කල්පනා කරනවා ඒව තමයි කාම විතරක කියන්නේ හරි දැන් තේරුම් ගන්න එතකොට මේ විදිහේ විතරක ඔබ තුල තියෙනවද නැද්ද කියලා සොයලා බලනකොට ඔබට තේරෙනවා එතකොට මේ මොහොතේ ඔය තේරුම් ගන්න පුළුවන් කමක් තියෙන්න ඕන ඊළඟට ව්‍යාපාද විතරක කියන්නේ කොමක්ද? දැන් කාම විතරක මම ගොඩාක් විස්තර කරා. ඊටත් වඩා විස්තර කරන්න හොඳ නැහැ. මොකද යම් දුරකින් එහා විස්තර කරොත් එහෙම ඒකේ අර්ථය විකෘත් අර්ථය ගන්න බෑ. බත ගොඩාක් තැඹුත්, හාල් ගොඩාක් ඕනට වඩා තැඹුත් බත් ගන්න බෑනේ. නේද? ඒ වගේ ඕනට වඩා විස්තර කරන්න. ඔගලත් යන්නේ කවදාවත් කරන්න එපා. සමහරු අපි යමක් කරනවා ඒක කරගෙන යනවා තව එහාට. ඊට වඩා විස්තර කරන්න අවශ්‍ය නැහැ. තේරුම් ගන්න ඕනනේ. දැන් ඉස්සර කාලේ අයට ඔහොම කියලා නැහැ නේද භාග්‍යතුන්ස කවයත්. එච්චර ප්‍රඥාවක් යාර තිබුණා. නේද? ඉස්සර සාමාන්‍ය ගෝවියෝ වඩු බාසුන් නැහැලා ඒ වගේ අය පවා මේක කිව්ව ගමන් තේරුම් ගත්තා මේ කාම විතර කියලා. අද අපිට උපාදි පිට උපාදි තිබත් කාම විතර කිව්වම තේරුම් ගන්න බෑනේ. එහෙනම් අපි ගැන අපි තේරුම් ගන්න. අනේ අපි කොයි වගේ අයද? ඒතොර නිකම්ම අපිට මේ අපේ තියෙන අර ආඩම්බර ගතිය අයින් වෙලා ගිහලා ධර්මයට එන්න පුළුවන් මානසිකාවක් මානසිකත්වයක් හැදෙනවා. අපි ලකුවට කල්පනා කරාට මේ පොඩි දහම් පදයේ පදයක අර්ථය අපට ගන්න අමාරුයි. නේද? ඒක මේ අපේ ස්වභාවයක්. ඒක ඔබේ වෙනකේ දෝෂයක් නෙමෙයි. මේක මේ කාලේ ස්වභාවයක්. එකල එහෙම නැහැ. එකල සාමාන්‍ය මිනිසයාට ධර්මයේ කිව්වහම එයාට ටක් කරලා තේරෙනවා. එච්චර නුමනක් ප්‍රඥාවක් ඒ කාලේ තිබුණා. ඒකයි ඒ කාලේ වේගෙන් ධර්ම අවබෝධ කළේ. ඉතින් අද ගොඩාක් විස්තර කරන්න වෙනවා. ඉතින් මේ විස්තර කිරීම සීමා ඉක්මවා කරන්න ගියොත් අර්ථය ගන්න බැරි වෙලා යනවා. එතකොට ව්‍යාපාද විතරක කොහොමද තේරුම් ගන්න ඕන? ඒකත් ඔබ බැහැර කරගන්න ඕනනේ. කාම විතරක gedara දුරේදී එන්න වගේම වැඩපොළ කරන තැනදීම කාම විතරක එන්න වගේම ව්‍යාපාද විතරකත් ඒ තැන්වල තමයි එන්නේ. ව්‍යාපාද විතරකය කියලා කියන්නේ කොමක්ද? තරහ උපදවන තරහ වෛරය ක්‍රෝධය උපදවන්න හේතු වෙන විතරක මොනවද? මොනවද ව්‍යාපාද විතරක කියලා අපි තේරුම් ගන්නේ. මට මෙහෙම කළා, මට ගැහුවා, මට බැන්නා, මට හිංසා කළා, මගේ දේපල වලට හානි කළා. මගේ හිතවතාට ගැහුවා, බැන්නා, හානි කළා, හිංසා කළා. මගේ අහිතවතාට උදව් කළා. ආන් ඒ විදිහ හිතවිලි. ඒව ඔබට එනවද? ඈ? ඒව ඔබට එනවද නැද්ද කියලා බලන්න. දැන් ඒ විදිහට හිතුවොත් ඔන්න කෙනෙක් ඔබට ඇවිදින් ඔබට ආරංචි වෙනවා. ඔන්න ඔබට අහවලා බැන්නා. අපිට මේ එහෙම ආරංචි ඉන්නේ නැද්ද? ඈ? ජීවිතේ වැඩිපුර එන්නේ ඒව නේද? නැත්තම් ඔන්න අහවලා අපට ප්‍රශංසා කර කියලා ඉන්නේ කලාතුරකින් ඉන්නේ. අපට බැන්නා, නින්දා කළා කියලා කොච්චර එනවද ආරංචිනේ? ඕව ඔබට එන්නේ නැද්ද? ඔබේ ජීවිතේ දන්න කාලේ නම් කල්පනා කරලා බැලුවොත් ඔබට බැන්නා. හ්ම්. එතකොට ඔබට යම් ඔබේ දෙයක් කඩා වඩා ගත්තා. අම්මට බැන්නා, දරුවට බැන්නා. ඔන්න ගහන්න කෙනෙක් ඉන්නවා. බනින්න කෙනෙක් ඉන්නවා. අන්න හම්බෙනකන් ඉන්නවා. ඔයගේ ආරංචි ඔබට ඇවිල්ලා නැද්ද? ඒ ආරංචි ඔස්සේ ඔබ කොහොමද කල්පනා කරන්න ගන්නේ? එතකොට ඒ ආරංචි ඔස්සේ ඒව කනින්නේ අහන්නේ නේද? කෙනෙක් ඇවිල්ලා කියනවා අන්න අහවලා වලට බැන්නා. මෙහෙම කිව්වා. අන් වගේ පුතාට බැන්නා. අන් වගේ වත්තේ තියෙන දේවල් කඩාගත්තා. අන්න කට්ටියක් ඔයාලට ගහන්න ප්ලෑන් කර කර ඉන්න අපිට ආරංචි වුණා. හ්ම්. ඔහම පණිවිඩ එනෝ නේද? ඒතර ඒ ඔස්සේ හිතන්න ගන්න නේද? ආවලා මට මෙහෙම කළා. හ්ම්. මගේ දරුවට මෙහෙම කළා. කී කිය එනෝනේ හිත. අන්නේ ඒවට තමයි ව්‍යාපාද විතර්ක කියන්නේ. ඒතර ඒ බඳු සිතවිලිත් එක මොකද්ද වෙන්නේ? අසවලා මට ගැහුවා බැන්නා මගේ දේපල හානි කළා කඩා වඩා ගත්තා මගේ හිතවතට බැන්නා නින්දා කළා ඔය වගේ හිතවිලි වලින් මොකද සිද්ධ වෙන්නේ තරහ උපදිනවා වෛරය ඇති වෙනවා ක්‍රෝධය ඇති වෙනවා ඊළඟට මොකද වෙන්නේ එකට එක කිරීම ಗುಣමකුකම නේද මේ වගේ අකුසල් හට ගන්නවා ටික ටිකනේ නේද එතකොට බලන්නේ තරහ විතර්කය තරහ උපදින ඒ ව්‍යාපාද විතර්ක ඒ විදිහට අඳුර ගන්න. දැන් බලන්න ආපස්ස හැලා ජීවිතේ දිහා. ජීවිතේ පුරාවට මොනවද අපි පවත්තපත් විතර්ක කියලා? කාම විතර්ක කොච්චර පවත්තන්නේ නැද්දනේ? දැන් අපි කොච්චර නාලා කියලා පිරිසිදුනත් හිද්දිහා බලපුවම බලන්නකො මොනවද අපි පවත්ත පවත්ත හිටියේ කියලා. නේ? නේද? ජීවිතේ පුරාණව පවත්තලා තියෙන මොනවද කියලා පේනව නේද? ඒ සිතුවිලි වලින් අපට පහසුවක් සැපක් උපදොල නැහෙනේ. නේද? ඒතර ඒ විදිහ තරහ හිතුවිලි කොච්චර පවත්තලා ඇද්දනේ? ඊට පස්සේ හිංසා විතර්ක කියන්නේ මොකක්ද? තමාටත් අනුන්ටත් හිංසා කිරීම පිණිස ගහන්ට බනින්ට එහෙම නැත්නම් අර පොළු මොගුරු වලින් ගහන්න, අවියාවුද වලින් ගහන්න ඔහොම හිතවිලි එනවනේ. නේද? කායික වද හිංසා දෙන්න හිතුවිලි. එහෙම සිතුවිලි එන්නේ නැද්ද මිසුන්නේ? ආන් ඒව තමයි විහිංසා විතර්ක කියලා කියන්නේ. ඒවත් තියෙනවා. ඒවා කොම දුක් සහිතයි. දැන් සමහර ගින් දිවිනහ ගන්න. සමහර අය කියලා දිවිනහ ගන්නව නේද? වස්ස බොනවා. එතකොට මේ බෙල්ල වල දා ගන්නවා. අවියාදුලින් කපා කොටාගෙන මැරෙනවා. තමන්මනේ. තමන්ම තමන්ගේ ජීවිතේ නැති කරගන්න අය ඉන්නව නේද? ඒතර ඒ කුමක් මුලලාද? හිංසා කරන්න හිතක් එනවා. ඒක මුලයා තමයි දිවිනහගන්නේ. එතකොට දැන් තේරුම් ගන්න කාම විතරක කියන්නේ මොකද තේරුම් ගන්න? ව්‍යාපාද විතරක මොනවද කියලා තේරුම් ගන්න. විහිංසා සහගත විතරක කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න. තේරුම් අරගෙන දැන් කාම විතරක බැහැර කිරීම ගැන යම් දුරකට තේරුම් ගත නේද? එතර ව්‍යාපාද විතරක බැහැර කරගන්නේ කොහොමද? හ්ම්? ව්‍යාපාද විතරක බැහැර කරගන්නේ කොහොමද? දැන් අපි අයින් කරගන්න ඕනේ නේද මේක? මොකෝ අපිට කන් වහනින්නද? ඇස් වහගෙන ඉන්නද? කනට තමයි ගොඩක් වලට ව්‍යාපාද විතරකයට අදාළ දේවල් අපිට එන්නේ පණවිඩ. නේද? කනෙන් අහලා තමයි මේක පටන් ගන්නෙ. කාම විතරක වලට වඩා වෙනස් ඒක ටිකක්. ගොඩාක් ඉන්නේ කනෙට ව්‍යාපාද විතරක ඇති වෙන්න ඕන පණවිඩ කනට තමයි ගොඩාක් එන්නේ. ඔන්න යාපනයේ ගැහුවා කියලා ටීවී එකක් කියනවා. ඔයගොල්ලෝ ලොකුට ටීවී එක බලනවා. හා රටගෙන දැනගන්න ඕනේ. ආඩම්බරෙන් අහන් ඉන්නවා. ඔන්න කියනවා යාපනයේ ගහලන්න බෝම්බයක් ගහලා කියනවා. මේපත් වෙනව නේද? මොකද හිතන්නේ? හා අපේ රටට හානි කරා. හ්ම්. ඒ මොකද්ද? මගේ දේට හානි කළා. මගේ මගේ හිතවතාට අයහපත කළා කියන විතර්කේ. හැබැයි ඒ වචනේ ඒ විදිහට එන්නේ නැහැ. ඒ අර්ථය තේරුම් ගන්න ඕනේ. දැන් ඔබට කොච්චර හිතිලාද අරහෙ බෝම්බ ගැව්වා මෙහෙ බෝම්බ ගැව්වා කිව්වහම කොච්චර ඔබ තරහ උපදෝගේ නැද්ද? දැන් පේනවද ගියේ කොහෙද කියලා? ඒව කියලා ධර්මයක් කතා කරනව නේද? ඈ? ලොකුවට ධර්ම සාකච්ඡාත් කරනව නේද? මණ්ඩේ ඉඳගෙන මණ්ඩම නාලා තිනේට පේනවද? රටතොට ගැන වේවා කතා කරන දේ වටිනාකමක් තියෙන්න පුළුවන්. නමුත් ඒකේ අභ්‍යන්තරේ බලන්න ඕන. අර්ථයක් තියෙන දෙයක්ද? අන්තිමට අපිටම අපි හිංසා කරගෙන නේද? ඈ අපි ඒක සාධාරණයි කියලා කතා කරනවා. කතා කරාට අපි හිත විනාශ කරන්නේ. දැන් සමහරු ඇමරිකාවේ බෝම්බයක් ගෙවත් මෙහෙ රණ්ඩු වෙනව නේද? ඈ එහෙම වෙනව නේද? ඒතර ඒ ඒ ක්‍රමවේදය තුල අපි ගියොත් අපි වැඩි කල නොගොස් විනාශ වෙනවනේ. කොහොමද මේකෙන් අපි බේරෙන්නේ? දැන් මේ උගුලක අහුවෙලා කියලා තේරෙනවද? කොහොමද මේකෙන් බේරෙන්නේ? දැන් අපිට තියෙනවා ධර්මයේ පුරුදු කිරීම කියන්නේ යම් ශිල්පයක් කියලා. පාඩම් කිරීම, ඉගෙන ගැනීම, පොත්පත් බල ඉගෙන ගැනීමට ගොඩාක් වෙනස් දෙයක් තියෙනවා කියලා. ඒකෙන් දුරස්ම කියලා නෙමෙයි මම කියන්නේ. ඒ දෙකක් එතන තියෙනවා කියලා. ඈ? දැන් කොහොමද ව්‍යාපාද විතරකේ අයින් කරගන්න කියන්නේ? ඊටාම අමාරු දේවල් මේවා. මේවා තමයි දුෂ්කර. කවුරුත් පිළිගන්නෙත් නැහැ. පිළිගන්නෙත් නැහැ කවුරුත් මේක පුළුවන් කියලා කරන්න. ඒකයි බැරි. ඒකයි වෙන්නේ නැත්තේ. පිළිගත්තොත් ටක් ටක් ගාලා ඉගෙන යනවා. මොකද එකල භාගතුන් වහන්සේ මේ දෙකලානේ කරලා ඔප්පු කරානේ. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් කාම විතරක ව්‍යාපද විතරක අයින් කරානේ. නේ කරන්න පුළුවන්. කරන්න බැරි ඇයි? කරන්න හිත දෙන්නේ පිළිගන්නේ නැහැ මේකයි ක්‍රමය කියලා. කොහොමද කරන්නේ? ඈ අපි අපි කලින් කියලා දීලා තියෙනනේ යම් කෙනෙක් කියනවා අන්වයාගේ පුතාට ගැහුවා කියලා කෙනෙක්. අන්වයාට බැන්න කියන කෙනෙක්. ධර්මයේ නොදත් කෙනා එකපාරට දෙන ඇත්තද බැන්නද කියලා අහනවා. ඒකල එතෙන් පටන් මම මෙච්චර උදව් කළා මට බැන්නනේ. කියලා අහවලා මට බැන්න නිඳා කළා කියලා හිත හිත ඉන්නෝනේ. ඒක තමයි තරහ උපදවන ක්‍රමය. ඒතර අර පැත්තක ඉන්න මිනිස්සු ගැන අපි තරහ ඉපදලා නේද? ඒතර තරහ ඉපදීම තුල අපි කරගත්තේ අපටම හානියක් නේද? එන මේක අප තේරුම් ගන්න ඕන. නැත්තම් මේක වරදලා ගන්නවා. ඒතර අපිට කෙනෙක් අපිට ඒ වගේ පණිවිඩයක් ආවොත් අපි ඒක නිසා හිතනර හිත අපේ හිත ආරක්ෂා කර ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධාන කටයුත්ත. ඒතර අපි කළ යුත්තේ එහෙම පණිවිඩයක් ආවොත් එහෙම ඇත්තද මට බැන්නාද ගැහුවද කියලා හිතන එක නෙමෙයි. එයා එහෙම කරයිද? එහෙම කරන කෙනෙක් නෙමෙයි එයා. කියලා අපි හිත අපි රැක ගන්න ඕන. පළවෙනි දේ. දැන් තේරෙනවද මේක කරන්න පෙළඹෙන්නේ නැහැ කවුරුත් කියලා. ඈ දොස්තර මහත්තුරු බෙහෙත් දෙනකොට බෙහෙත් ටික පොවන්න කෙනාට වෙනම උත්සාහයක් ගන්නව නේද? ඒක වෙනම උත්සාහයක් අරගෙන සමස්ත වශයෙන් තියෙනවා. ඒකම තමයි මිසු බෙහෙත් බොන්නේ බය නැතුව. ඒ වගේ ධර්මය ගැන විශ්වාසයක් අපිට තියෙන්න ඕන. ඒ විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙම කෙනෙක් ඔබට විපත කළා, ඔබට හානි කළා කියලා ආරංචි වුණාම අනිඩකව අපි හිතන්න නෑ එහෙම කරයිද යා. නෑ එහෙම වෙන්න බෑ. මේක පණවිඩයක් නේ. එහෙම වෙන්න බෑ කියලා හිතන්න. ඒකයි උඩුගම් බලා යනවා කියලා කියන්නේ. හිත රටාව මුළුමනින්ම වෙනස් වෙන්න ඕන. අපිට පුරුදුලා තියෙන්නේ කෙනෙක් කට ඇරි ගමන් හිතනවා මට ගැහුවද කියලා හිතන්න. කෙනෙක් කට අරිනවා අරලා කියන්න ඕනේ අපට. යාළුවෝ ඇවිල්ලා කියන්න ඕනේ එයා හැරෙනකොට අපි හිතනවා ආ මේ කෙනෙක් ගහලා වෙන්නද අපිට? ඇත්තද කියලා අහනවා. බලන්න ඒ තරම් අපි ඒකට ඇබ්බැහි වෙලානේ වැරදි පැත්තට හිතන්න. ඒ නිසා අපිට මට හානි කළා කියලා ආරංචි වුනහම නෑ එහෙම වෙන්න බෑ. එහෙම කරන්න හේතුවක් නෑ. එයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා හිතන්න පුරුදු වෙන්න ඕන. දැන් බලන්න එහෙම හිතුවොත් දැන් අපිට හානි කළා කියලා හිතුවොත් හිත කෙලසෙනවානේ තරහ ඉපදෙනවා. නෑ එහෙම වෙන්න බෑ කියලා හිතුවොත් අර කෙලසෙන එකයින් වෙනව නේද? අන්න ඒකයි කරන්න. සමහරට බැනලා තියෙන්න පුළුවන්. දැන් වර්ධවා ගත්තොත් පාඩු දෙකයිනේ. බැනලක් තියෙනවා හිතත් නාස්ති කරා. අපට ආරංචින කෙනෙක් ඔන්න ඔයාට ගහන්න ඉන්නවා. ඔයාට බැන බැන ඉන්නවන්න කියලා යාළුවෙක් කියනවා. ඒතර අපි අපි තරහ උපද ගන්න හැත්තද මම මෙච්චර දව කළත් මට මෙහෙම කරනවා නේද කියලා ඔන්න අපි තරහ උපදින හම්බුනායකෝ මම බලා ගන්නම් කියලා අපි විශේෂයෙන් එයා හම්බෙන්න යනවනේ යනකොට අර මනුස්සයා මුකුත් නෑ අපි මූණ දැකපු ගමන් අරයට අමනාපෙලා රණ්ඩු වෙනවා දැන් අපිට පණවිඩක් આવොත් අන්න ඔයාට ගහන්න ඉන්න බනින්න ඉන්න බැන්න කියලා පණවිඩක් එනවා. අපි හිතනවා නෑ වෙන්න බෑ එහෙම එහෙම කවදාවත් කරන කෙනෙක් නෙවෙයි යා. වෙන්න බැරි එකක්. මේක බොරු කතාවක්. කියලා හිතනවා. ඒතර අපේ හිත කැළඹෙන්නේ නෑනේ. අපි යම් දවසක අර මනුස්ස අමුණ ගහනකොට අපි කැළඹුන්නේ නැති හිතෙන් අපි ඉන්නේ. ඒතර අරයා බැනලා තිබ්බත් හිතනවා මම මෙච්චර බැනලත් මට මෙයා හොඳට කතා කරානේ. කියලා අරයා තරහ නැතිලා යනවා. ඒකයි අවෛරයෙන් අවෛරේ අවෛරයෙන් වෛරේ නැති වෙනවා කියලා කියන්නේ. පැහැදිලිනේ? ඒ නිසා ව්‍යාපාද විතරකය නැති කරගන්නේ මේ විදිහටයි. හිතන රටාව ඒ විදිහට හදා ගන්න ඕනේ. කෙනෙක් බැන්නා ගැහුවා කියලා ආරංචි වුණොත් ඒක ඒ විදිහටම හිතන්න නැතු වෙන්න පුරුදු වෙන්න. එතකොට ඇත්තටම අපිට මේ කෙනෙක් බැන්නයි ගැහුවයි එහෙම නැත්නම් දීපල හානි කළයි කියලා දැනගත්තොත් මොකද කරන්නේ? දැන් එන පණිවිඩයකටනේ පණිවිඩයක් වෙනවා අපට හානියක් කළා කියලා. ඒතර පණිවිඩයේ මුල් වෙලානේ මුලින්ම හිත නරක කරගන්නේ. ඒතර ඒකෙන් බේරෙන්න හිතන්නේ නෑ එහෙම කරන්න එහෙම වෙන්න හේතුවක් නෑ. එයා එහෙම කෙනෙක් නෙමෙයි. කියලා හිතලා හිත හදා ගන්නවා. හිත රැක ගන්නවා. හිත රැකගෙනින්ටයි මේ කරන්නේ. ඒතර ඇත්තටම අපිට හානියක් කළා කියලා ඔන්න දැනගන්න අපි. ඒතර මොකද කරන්නේ? ඈ ඒතරත් බේරෙන්න ඕනේ. හ්ම් අන්න එතෙන්දිත් අපි බේර අපි අපේ හිත රැක ගන්න ඕන. ඒ හිත රැක ගැනීම පිණිස තමයි අපි පින්පව් ගැන විශ්වාසය අප තුළ තියෙන්න ඕන. එතන අපිට කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕන යමෙක් පවක් කළොත් පවේ විපාකය යාට යමෙක් පිනක් කළොත් ඒකේ විපාකයක් යාට. මම පවක් කළොත් පිනේ ඒ පවේ විපාක මට මම පිනක් කළොත් ඒ විපාකේ මට. අන්න ඒකත් ඒක. ඔන්න ඔය අවබෝධය අපිට තියෙන්න ඕන. ඒ අවබෝධයෙන් යුක්ත හිත නැති කෙනාට මේ තරහ සිටිවිලි අයින් කරගන්න බෑ. මොකද අපට මේ ලෝකේ හානි නොවී තියෙන්නේ උපන් කොයි කාටත් අන්නගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ඒ වෙලාවදී අපි හිතරක ගැනීම පිණිස ওই විදිහට කල්පනා කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ විදිහට කල්පනා කළොත් නූපන් ව්‍යාපාද විතරක නූපදවා ඉන්න පුළුවන්කම තියෙනවා. උපන් ව්‍යාපද විතර්කය පහන සංඥා මුල් කරගෙන පුරුදු කරලා බැහැර කරගන්න ඕන. ඒතර හිංසා සහගත හිංසා කිරීම පිණිසන විතර්ක ඒවත් බැහැර කරගන්න. ඒව බැහැර කරගන්නේ හිංසා නොකර සිටීම ගැන කල්පනා කරන. හිංසා කිරීම හොඳ දෙයක් නෙවෙයි. කොහොමද ඒක කල්පනා කරන්නේ? හිංසාව හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා කල්පනා. දැන් කෙනෙකුට ගහන්න බනින්න හිතෙනවා. සතෙක් මරන්න හිතෙනවා. සතෙකුට හිංසා කරන්න හිතෙනවා. ඒතොරින් මට කෙනෙක් හිංසා කළොත් මම කැමතිද? එමනම් අන් අයත් කැමති නෑ. ඒ විදිහට කල්පනා කරන්න ඕන. ඒකලයි හිංසාසහගත සිතුවිලි අයින් කරන්න. ඊළඟට හිංසාසහගත සිතුවිල්ල මට හොඳ නෑ. අනුන්ට හොඳ නෑ. ඒ විදිහට කල්පනා කරන්න. කල්පනා කළා හිංසාසහගත සිතුවිලි බැහැර කරන්න ඕන. ඒ විදිහට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක බැහැර කරගෙන නෙක්ඛම් විතරකය, අව්‍යාපද විතරක, අවිහිංසා විතරක පුරුදු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟට සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස ආරි සත්‍ය පිළිබඳ අවබෝධ ඥානයක් එහෙම නැත්නම් ආරි සත්‍ය ගැන වැටහීමක් ඇති කරගන්න ඕන. ආරි සත්‍ය ගැන වැටහීම ඇති කරගන්නේ ඒ ආරි සත්‍ය තමාගේ ජීවිතයට ගලපා බැලීමෙන්. ඉතින් මේ විදිහට මේ ධර්මතා හතර පුරුදු කරගන්න කෙනා නිවැරදි ප්‍රතිපදාවට පැමිණි කෙනා ආශ්‍රවශය කර ගැනීම පිණිස මඟ ඇරඹූ කෙනා බවට පත් වෙනවා. ඉතින් ඔහු කවදාවත් ඒ මගෙන් බැහැරට යන්නේ නැහැ. ආශ්‍රවශය කරගෙන සිළු දුකින් නිදහස් වෙන කෙනා බවට පත් වෙනවා. ඉතින් අපි ඔබ කාටත් සිත් පතනවා මේ උතුම් ධර්මයන් පුරුදු කරගෙන නිවැරදි ප්‍රතිපදාව හඳුනාගෙන ඒට පැමිණීම පිණිස සිළු දෙනාට භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු